අවසරයි ස්වාමීන් වහන්ස ගරු ස්වාමීන් වහන්ස භාවනාවේ නොයදෙන අවස්ථාවල සිහියෙන් සිටීම වරහන් ඇතුලේ සති සම්පඤ්ඤේ සම්බන්ධවයි අප කෑම කනකොට වැනි අවස්ථාවල මම කෑම කනවා කියා මෙනෙහි කිරීම හෝ කන කෑම වර්ගය ගැන විස්තර වශයෙන් මෙනෙහි කිරීම යන දෙයක් දෙයින් වඩා සුදුසු වන්නේ කුමක්ද විස්තර වශයෙන් මෙනෙහි කරන විට අදාළ ක්‍රියාව තුල වැඩි කාලයක් සිහිය රඳවා ගැනීමට හැකි බව වැටහි. කරුණාවෙන් අනුශාසනා කරන සේක්වා. කන කන කෑම ගැන විස්තර වශයෙන් මෙනෙහි කිරීමෙන් වෙන්නේ ආශ්‍රව වැඩෙන එක. මම මේ කියන එක තේරෙනව නැද්ද කියන මන් දන්නේ. කන කෑම ගැන විස්තර බලන්න ගියොත් තවත් මල පිරිතෙක් වෙයි. එහෙම නෙමෙයි කනකොට දැන් අපි විපස්සනා පැත්තෙන් බලන්නේ. දැන් මේ ආද්‍ය නිවන් දකින්න ඕන කියලා දැන් දිගුර දිගුර උළු යතක ගහ දිගුරනෝනේ ඕන කියලා. එහෙනම් <laughs> එහෙම ඕනනම් අපි බලමු රස ධාතුව. රස ධාතුව රස දැනෙනකොට රසයි. මේක පරිප්පුත කිරි හොදිද ඊව ඊව ඊවයි විස්තර බලන්න කන්න හම්බෙන්නේ නැහැ. දැන් අර කලින් කියපු උදාහරණයක් ඉන්න පල්ලෙහා කෑම වේල උපාසකම්මල දෙන්න මගේද මූණවත් බලන්නේ. <laughs> දැන් එද්දි මූණට මූණ හම්බුණා මේක රෝගෙන විම්බලාගෙන කවුරු හරි ටිප් එක දෙන්නේ නැහැ. අමුරුවන්ට මේක කන්න බෑ කිව්වා කියලා. කොහොම හරි කවන්නේ අපි රස 13ට දාමු. රස 13ට දාලා ඒ මත හික්මෙමු. ඒක තමයි වටින්නේ. එතකොට ආශ්‍රව වෙඩින්නේ නැහැ. ඊට පස්සේ රසයේ බලනකොට මේක පරිප්පුය. මේක කිරිහුදිය කිය යනාදී වශයෙන් මතක් වෙනකොට හොඳට බලන්න ඒක ආශ්‍රවයක් නෙමෙයිද? තියෙන්නේ රස කන්නේ පරිප්පු. දැන් පරිප්පුම තමයි සංසාරේ පුරාවට කාලා එතකොට පුළුවන් යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන මේ දෙක වෙන් කළ හඳුනගෙන මගේ පුහුණුව තිබෙන්නේ ප්‍රඥප්තිය මත නොවේ පරමාර්ථය මතයි මේ ඔස්සේ ගියොත් දුක්ඛ සත්‍ය වැඩි ඈතක නෑ කියලා සතුටු වෙන්න පුළුවන්. ඔය ඔළුවේ අතක ගහ දිවුරන නිවන කියන එකට ය아가න්න උපකාරයක් වෙන්න පුළුවන්. නැත්නම් පරිප්පුම කන්න පුළුවන්. ඒකින්ද අපි ඒ ධාතුවට හිත දානවා විතරක් නෙමෙයි ධාතුවට හිත දාලා කලින් කරපු වැරැද්දත් අත්විඳිනව දැන්. ඥානතෝහම් භික්කවේ පස්සතෝ. දැක්ක දැක්ක දැන දැන හරි මොනවද වැරදි මොනවද ආයි මොකවත් නැහැ සැක තියාගෙන නම් මේක මොකක්ක කරන්න බෑ. නිවන් දැක්කද කියලා ගුරුවරයාගෙන් සර්ටිෆිකේට් එකක් ඕන. එහෙම නෑ මේකේ. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. ඔය සුප්පබුද්ධ කුෂ්ටි කතාව අරගෙන බලන්න. කුෂ්ඨ රෝගියෙක් බුදුහාඳුර ඉන්න තැනට ය아가න්න බෑ. ඒ හඬ ඇහෙනවා. බුදුහාඳුරුත් දන්නවා කුෂ්ටි කියන්නේ වැඩකාරයා. හරියටම එම් කළා බණ කිව්ව සුප්පබුද්ධ කුෂ්ටිය සෝහන් වුණා. දැන් මේ සතුටට දැන් කියා ගන්න ඕන බුදුහාඳුරන්ට. ශක්‍රවීය මේක දැකලා මේක වෙනස් කරන්න පුළුවන්ද කියලා බලන්න. මස්සිනා මම මෙච්චර දෙන්නම්. ඔබට රටක් දෙන්නම්. රජකම දෙන්නම්. උන්නෝක අත්තර දාපන් කිව්වා. මොකද්ද පුෂ්ටි කිව්වේ? අනේ වැඩක් බලාගෙන ඵලයයි යන්නේ. එයි බුදුහාමුදුරුවෝ කිව්වා. මේ මිනිස්සු කොහොමද වෙනස් කරන්නේ? දෙක පුදීනේ. එහෙනම් ඥානතු අහම් භික්කවේ පස්සදෝ දැක්ක දැක ලී පිට දෙන දෙනයා හිතන්න සැක දුරු වුණොත් මෙහෙම දැක දැක මේක පාපයයි මේක කුසලයයි මේක මාර්ගයයි මේක අමාර්ගයයි මම වැඩි යුත්තේ මේකයි හල යුත්තේ මේකයි මේ විදිහට පුරුදු වෙනකොට මාගේ ආශ්‍රව ගෙවිනවා කොච්චර ගෙවුනද කියලා ගණන් කර කර ගිහ හැකිනේ ගණන් කර කර බුදුහාඳුරෝ කියනවනේ මේක මේ පුත්බෙලිල්ලක් කරන්න මේ කවුන්ට් කර කර යන්න කියලා. මේක අපි මුකුත් දන්නේ නිකන් මෙහෙම බකන් නිලන් හිටියට කනකොට පරිප්පුයි කියලා දැනගත්තට බය කරන්නේ. ඊට වඩා වැඩි යමක් තියෙනවා. උන්නෝක තමයි පුහුණුව කියන්නේ. ඔය විදිහට පුහුණු වෙනකොට බුදුහාමුදුරු දේශනා කරනවා මෙයා තව දොරටත් සති ඥාන දෙක වැඩි යුතුයි. කියලා මොකද ඒ විදිහට තව තව සති ඥාන වැඩි වැඩි වැඩි වැඩි එනකොට මෙයා අර පඤ්ඤප්ති හලහල පඤ්ඤප්ති හලනවා කියන්නේ චිත්‍රය පේනකොටම අපිට ආශ්‍රවයක් වෙලා ඉවරයි. අත කියන මේ චිත්‍රය පේනකොට මේක අතක් වෙලා ඉවරයි. එතකොට ඒ ප්‍රඥප්තියෙන් නිමිති නිමිති ධර්මය මම කියන එකත් පරණ මතකයන්නේ. පරණ මතකය. මතක් කරලා ගන්නවා. හරියට අත මතක් කරලා ගත්තා එහෙම ඒ නිමිති හලහල පරමාර්ථයට බැහැලා පරමාර්ථයට බහිනකොට යාට සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා ලෝකස්මි මේක එයාට ඒ පරමාර්ථي හැටි මේක බලන්න දෙයක් නැහෙනේ. පරමාර්ථي කොහොමද හටගන්නවා නැති වෙනවා බුදුහාඳුර කියනවා ඉතින් මේක බලන්න. ඒක බලන්න බලන්න මොකද එතකොට පරණ වැරද්දට වෙන්නේ. ඒක මෙනෙහි කරන්නේ. මෙහෙම දෙයක් තියෙන තැන මෙහෙම දෙයක් මවලා පෙන්වන්නේ මගේ මෝඩකම හින්දා මගේ මාර්ගය මේකයි මම මේක කරනවා කියලා දිගට මේකෙ පුරුදු වෙන්න පුහුණු වෙන්න වෙන්න වෙන්න ආශ්‍රවේ කැපෙනවා. ওই රූපේ පැත්තෙන් කිව්වේ. ඔයත්න්ට පුළුවන් නම් ඕක රූප වේදනා සංඥා සංකාර විඥාන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී වල දාලා බලන්න. ඔච්චරයි ඉතින් මේ රිට්‍රීට් එක පුරාවට මට කියන්න දෙන්නේ. දුක්ඛ සත්‍ය වැඩි ඈතක නෙමෙයි පිටසක්වල නෙමෙයි දුක්ඛ සත්‍ය තියෙන්නේ. මේ මේ සතර රියනක් තියෙන මෙතනමයි ලෝකයක් පනවමි, ලෝක සමුදයක් පනවමි, ලෝක නිරෝධයක් පනවමි කියලා. පටවි ධාතුව විනාශ වුණාට අපි අඬන්නේ නෑනේ. එහෙම නැතුව අනතුරකින් අතපයක් යන්නොත් මම කියනවට පුළුවන් නම් කියවල තියෙන අය දන්නවා අරිය පරිේෂණ සූත්‍රයේ පොඩ්ඩක් මතකයි මතක් කරලා බලන්න. දුක කියනකොට ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදි මොනවද පෙන්වන්නේ? ගෙවල් දොරවල් යාන වාහන දුවා පුදා ඉඩ කඩන් අලි අසයෝ හරක බාන ජාති ධර්ම මේවලු ජරා ධර්ම මේවලු මරණ ධර්ම මේවලු ශෝක ධර්ම ඉතින් අපි මොනවද හිතන් ඉන්නේ මරණ ධර්ම කියලා දැන් පේනව නේද සෙල්ලම දුක් විඳින්නේ කොහෙන්ද කියලා පේනව නේද ජාති ජරා මරණ මතුවෙන්නේ කොහෙන්ද කියලා පේනව නේද? බුදුහාඳුර අන්තිමට කියනවා මේව තමයි සංකිලීසී ධර්ම. මේවෙන් තමයි කෙලෙසෙන්නේ කියලා. ඒ ඉතින් ආශ්‍රව. චිත්‍රේ පේනකොටම කකුල කියනවා, කට කියනවා, බඩ කියනවා, අම්මා කියනවා, තාත්තා කියනවා, සත්වයා කියනවා, පුද්ගලයා කියනවා, මම කියනවා, මගේ කියනවා කෙරවලක් නෙයිද? ඊපස්සේ අහනවා සයින්නාස දැන් අවුරුදු 20ක් වෙනව භාවනා 20 නෙමෙයි 75ක් කළත් උච්චරයි. පිරිසිදුව දකින්නක මේව හෙල්ල වෙන්නේ. හිත රවට්ටගෙන මොනවා හරි නිවනක් කියලා එහෙකට දාගෙන ගියොත් හිතත් පුදුමාකාර කපටි රජෙක් ඩග්ගාල නිවන කියන්නේ හිස් තැනක් කියලා හිතාගන්න. හිත වෙනකොට හදලා දී. තව දවස් දෙකෙන් රිට්‍රීට් එකකටත් තියෙන්නේ. ඉල්ලෙන්න වැල් නැතුව ඉන්නේ මෝ කියන එක තේරෙන්නේ නැහැ. බන තේරෙන්නේ නැහැ. ආව විලීනම් බයිනවා. කොහොම හරි ඔන්නේ විදිහට කරලා බලන්නේ එදිනදා ඒ සතිය පැවැත්වීම ආදිය කරනකොට නුවණින් මේ දෙක හරි වැරද්ද වෙන්ගෙන විදිය. සී මම කියන්නේ ආරම්භයේදී 100ට 100ක් හොඳ නරක වෙන්නේ කියලා. සාපේක්ෂව ශබ්දයක් ඇහෙනකොට මේ කුරුල්ලෙක් කෑ ගහනවා කියන එක පරණ පුරුද්දනේ. ඕකනේ ජීවිතේ වෙලා තිබුණේ. ශබ්දෙට දාමු. ශබ්දයක තැන් වුණොත් ඇහෙනවා කියන තැනට දාමු. ඇහෙනවා කියන තැන එක තැන් වුණොත් දැනෙනවා කියන තැනට දාමු. දැනෙන්නේ මොනවද? හිතේ රස කියයි දැනෙන්නේ කුරුල්ලගේ ශබ්දනේ කියලා. ඒත් ඉතින්දී ඒ තියෙන ධර්මයේ දැක්කට පස්සේ කුරුල්ලාය කියන එක හිතේ හටගත්ත ප්‍රපංච සංඥාවක් වෙනවනේ. රස ධාතුව රස ධාතුවක් වුණා වගේ පරිප්පු නොවුණා වගේ. දැන් එතකොට යෝගාවචරයේ අතේමනේ තියෙන්නේ දැන් බලන්න සංසාරේ නිවන් දකින මාර්ගය අතර නිකන් පාරවල් දෙකක් තමුන්ගේ කැමැත්ත මේක තෝරනවද මේක තෝරනවද මම කියන්නේ මේක 100 100ක් සැරේම පටන් ගන්නකොට පුළුවන් වෙයි කියලා මම කියන්නේ ටික ටික ටික ටික එතකොට අපිට පුළුවන් සතර පායට වැටෙනවද? නැත්නම් මේ ආත්මේ නිවන් දකින්නවද කියලා පාර තෝරගෙන මග සුද්ධ කරගෙන ටික ටික යන්න. අර පිස්සෙක් එතෙවවලු මීයවල්ලන් නුගුලා. තංගුස් නූලක් ගැට ගහලා එක පැත්ත කරොල කෑල්ලක් තිබ්බා. අනිත් පැත්ත චීස් කෑල්ලක් තිබ්බා. ඊට පස්සේ හවුල් දැන් කීපන්ද මේකේ මීයා වෙන්නේ කොහොමද? ඊට පස්සේ කිව්වලු මීයා එනවා ඇවිල්ලා තංගුසිනු වලට ඔලුව තියනවා. ඔලුව තියලා චීස් කනවද කියලා බලනවලු. කරවල කනවද කියලා බලනවා. චීස් කන උහුම් බලනකොට බෙල්ල කැපෙනවලු. අපිත්තරේ පිස්සගේ උගුලට අහුවෙච්ච මීයෝ වෙන්නේ නැතුව සංසාරට වැටෙනවද? නිවන් දකින්නවද කී කිය වනවන ඉන්නේ නැතුව කෙලින්ම නිවන් දකින්නවා කියලා ඊකයි මේ බණ වැඩසටහන පුරාවටම කාමී ගැනනි බණ කිව්වේ. අරකට තියෙන ආසාව හින්දා මේකට බහීද? මේක නීරසයි. මිලෝ යක්කෙකුට ඉන්න හිටිත් නැහැ. ඉතින් ස්පනා අපිට අතක් පේන්න තියෙනවනේ. යන්න ගියක් දිනවා, නෑදෑයෝ ඉන්නවා, ලෝකයක් තියෙනවා. මේ හාමුදුරුව පටවි ධාතුවක් කතා කරන මුන්ට පිස්සුද කියලා හිතනවනේ. මටත් එහෙම ඉස්සර කමටහන් සුද්ධ කරද්දී හිතුණා. ගුරුවරුගෙට මට එහෙම හිතෙනවා. එයි යකෝ දැන් මේ මොකෝ මේ කියලා. <laughs> ඒ වගේ හිතෙනවනම් ඉතින් කරන්න ඒක ඒක සාමාන්‍ය දෙයක්. ඔයකින්ද ටික ටික අපි කරගෙන යන් ඒ විදිහට අපි ඒ මූලික මෙනෙහි කිරීම සම්බන්ධයෙන් තියෙන අවධානය පවත්වා ගත්තොත් ලොකු දියුණුවක් තියෙනවා කියලා මතක් කරලා දෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආධුනික යෝගාවචරයෙක්මි. ඔබ වහන්සේ ඊයේ සවස දේශනා කළ පරිදි භාවනා ගුරුවරයෙක්ගේ අධීක්ෂණයක් නොමැතිව වරහන් ඇතුලේ තියෙනවා කමඨහන් සුද්ධ කිරීමක් නොමැතිව භාවනාව පුරුදු කළ හැකිද මෙම භාවනා වැඩසටහනෙන් පසුව අප භාවනාව දියුණු කරගන්නේ කෙසේද ඔබ වහන්සේගේ කාරුණික අවවාදය පතමි තෙරුවන් සරණයි මෙහෙමයි දැන් බලන්න රීදුරු පුහුණුවක් අරගෙන රීදුරු පුහුණුවක් ගත්තට පස්සේ අර එල් බෝඩ් එකක් ගහගෙන වටේ පිටේ ඉන්නේ උංගත් හප්පගෙන මරාගෙන ඈ පාර යන්න බෑ එල් බෝඩ් කාර්යයත් එක්ක යන්නෙත් නෑ ඈ ඉතින් ඒ හුරු වුණාට පස්සේ උන් අනිත්‍යුන්ව යට කරගෙන මෙහෙම කරනකොට යනවනේ තනියෙන් කරගෙන යන්න බන අහපල්ලා කියලා බුදුහාඳුරෝ කියන්නේ සුනාත ධාරේත චරාත මේ තුන කරන්නෙම නෑනේ බණ අහලා දරාගෙන පුහුණු වෙලා ප්‍රැක්ටිස් එක කරගෙන යනවා බයයි සැකයි තේරෙන්නේ අන්න එතකොට ආපහු සංඝ සරණ ගච්ඡාමි බුද්ධං සරණ ගච්ඡාමි තමයි සායි දුවගෙන හිල්ල මේවා ඒ දැන් පාරක් තියෙනවනේ ඊ සඳහා එක සැරේ බෑ ඒක තමයි කිව්වේ සුනාත ධාරේත චරාත අහන්න ඕන මතක තියාගන්න ඕන ඒකේ හැසිරෙන්න ඕන හැසිරෙනකොට මග්ගානු මග්ග මේක මාර්ගෙ මේක මාර්ගෙ නෙමේ කියලා දැනගන්න දවසක් අන්න එදාට බුදුහාඳුරෝ කියනවා ඒ යෝගාවචරය ආත්ම গুপ্তিය සහිතයි ආයිති මුංග දිහා බලන්න දෙයක් නැහැ රූප වේදනා චිත්ත ධම්ම කියන මේ විෂයන්හි මේ සතර සතිපට්ඨාන විෂයන්හි සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව එහෙම නැත්නම් ඉති රූපං ඉති රූපස්ස සමුදේ ඉති රූපසත්තංගම් මේ ප්‍රඥප්තියෙන් දහසු වෙන්නේ නැතුව ප්‍රඥප්තියට කොටු වෙන්නේ නැතුව නිමිත්තකට අහු වෙන්නේ නැතුව අර රූපයට දාලා බලනකොට ඉතිනින් එහාට නම් කියලා දෙන්න බෑ භාවනා නොකරපු මිනිහෙකුට දුක්ඛ සත්‍ය සත්‍ය ආර්ය දුක්ඛ සත්‍ය කියන එක කියලා දෙන්න නම් බෑ. ඒ හින්දා තමයි ඊ පාර දිගේ යන්න කියන්නේ. අන්නේ යන පාර පිසිදු අහගත්තට පස්සේ යෝගාවචරය කඩාගෙන යනවා. අම්බිදාට ගුරෙක් ඕනේ තනි නිවන් දකින්න ගඟුණ කරගෙන යන්න පුළුවන්. මොකද බුදුහාමුදුරුව පොහුනුව දීලා අර මං කලින් මතක් කළේ කියනවා පතිසතිමත්තාය සතිය ඉස්සරහට වැඩෙන්න ඕන ඥානමත්තාය ඥානෙ වැඩෙන්න ඕන. ඒක යෝගාවචරයට හොඳටම තේරෙනුනේ දැන් දවල් හීනයක් පේනවා වගේ මොනවා හරි මේ කියන කතාව වෙන ගැත්තක් ඇති කියලා හීනයක් වගේ පේන්නේ. ඒ හීනි සැබෑ කරගන්න නම් ඩිංගටම නොකඩවා සතර සතිපට්ඨාන විෂය තුල යන්න ඕන. අන්න එතකොට ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ උන්ද නිවන් දැකලාමයි නවතින. බුදුහාඳුරු කියනවා හරියට කළොත් දවස් 7යි. සත්‍ය සතර සතිපට්ඨානේ වඩපු මිනිහෙක් අත උස්සන්න මෙතනින් මට. එක්කෙනෙක්වත් නැහනේ. මොනවා හරි තමුන් හිතාගත්ත මනෝ විකාර දදා මේකේ අච්චාරු හැදුවා මිසක් මෙන්න මොකක් කළේ නේ හැමෝම කරන්නේත් ඔය ටික ඔයගොල්ලෝ විතරක් නෙමෙයි අපිත් උච්චරයි මේක හරියට බන කියන එකට සුද්ධ නැන්නා මිනිහත් උච්චර තමයි ඉතින් ඕගොල්ලෝ හිතාගෙන ඇති බණ කියන හාමුදුරුවෝ නම් දැන් බුදු වෙලා ඇත්තේ බණ කියන කෙනාගෙන හොයන්න බෑ. බණ කියන කෙනා බුදු වෙලාද බුදිලාද කියලා හොයන්න නම් ඔයගොල්ලෝ බුදු වෙලා ඉන්න ඕන. ඔයගොල්ලෝ නිවන් දැක්කොත් තමයි බණ කියන කෙනා නිවන් දැකලාද නැද්ද කියලා හොයන්න වෙන්නේ ඊයේ රැය තිබ්බ ධර්ම සාකච්ඡාව ඕක. මම කිව්වා ගුරුවරයෙක්ගෙන සද්ධාව වුණා. ඒක හරි. ඒ සදහට මෙහෙම වෙන්න ඕනේ. මගේ සද්දා නැති කරගෙන ඉන්න නෙමෙයි. අත්ත සරණ. බුදුහාම දේශනා කරනවා. තමුන්ගේ ආත්මය සරණ යන්න. අත්ත දීපා විහෙරත. තමුන් තමුන්ට පහනක් වෙන්න. නානඤ්‍ය සරණ. වෙන කෙනෙක් සරණ යන්න එපා. ඒ ඉතින් නිවන් දකින්න පාර ඔයගොල්ලෝ නිවන් දකින්න පාර මගෙන් ඇතුලේදී ඒ විදිහට මේක මේ පුහුණුවේ කොටසක්. ඊට පස්සේ නිවන් දැක්කොත් ඉන සද්ධාව නැති කරන්න බෑ. ඒක කියනවා අවිච්ඡ ප්‍රසාදීන සමන්නාගත හෝති. රහතන් වහන්සේලා එනවලු බුදුහාමුදුරන්ට වඳින්නෙත් නැල්ලු. ඔහොම බුංගාල යනවලු මිනිස්සු පොළොව ශික් බලන්නකෝ සවින්නාසාර. ආම්රුන් කික්කෙත. ඔබ වහන්සේට වැන්දිවත් නැහැ නේ කියලා. බුදුහාමුදුරෝ කිව්වලු ඒගොල්ලෝ තරම් මට සද්ධාව දින වෙන කවුරුවත් දෙත්තේ නැහැ කියලා. ඒව එහෙම තමයි. දිගටම කරයියා. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද මගේ භාවනා අත්දැකීම මෙසේ පර්යංකයට ගොස් වාඩි වීමි හිටගෙන රෝණ බවත් ඇවිදින්නේ නැති බවත් නිදාගෙන නැති බවත් වාඩි වී සිටින බවත් සිහි කෙලිමි මම දැන් මෙතන බව සිහි වේ හුස්ම ඇතුළු වේ පිට වේ ක්‍රමයෙන් හුස්ම ඇතුළු වන වේගයෙන් පිටවන වේගයත් සිහින් වේ සරල රේඛාවක්සේ ඇතුළු වන හුස්ම පිටවන විට කැඩි කැඩි යයි. සිතටත් කයටත් බරක් නැත. සැහැල්ලුය. මේ උදේ භාවනා අත්දැකීමයි. දහවල් පරයන්කයට ගොස් වාඩි වී මම දැන් මෙතන යයි සතිමත් තුනේමි. ටික වේලාවකින් විනාඩි 3කින් පමණ හුස්ම දැනෙන්නේ නැති විය. සිතිවිලි අතීතයට ඇදගෙන ගියේය. බලෙන්ම මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා යයි සිතුවිමි. නොනවත්වාම සිටිවිලි එයි. වර්තමාණයට සිත ගන්න බැරි තරමට සිටිවිලි කරදර කරන්නට විය. පර්යංකේ නැගිට යාමට සිටුනත් සිටිවිලි දෙස උපේක්ෂාවෙන් ඔහේ බලාගෙන සිටීමි. මගේ භාවනාව ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මම මේ දෙන උපදේශේ කරන්න බැරි නම් පැටලෙනවනම් ආපහු චිට් එකක් ලියලා දාන්න මට ඒක අමාරුයි කියලා. එතකොට මම වෙන උපදේශයක් දෙන්නම්. දැන් ඔය සිතවිලි ප්‍රශ්නේ තමයි ජයඩම තියෙන්නේ ඔය කියන විදිහට. ආනාපාන සතිය හොඳයි. දැන් පරණ කර්ම පරිසම් දෙන්න පටන් ගන්න වෙලාව. එතකොට ඔය ප්‍රශ්න මතුවෙනකොට අපිට එනවා එක්තරා නොරුස්සන ගතියක්. ඉතින් මූල කර්මස්ථාන කියලා මම දැන් මෙතන කියන එකට ගන්නම් බෑ ආනාපාන සතිය ඇත්තෙන්නේ. ඒ මන්දිර සිටිවිලි. ඒක ඔස්සේ ගසාගෙන යනවා. එතකොට ඒ එන නුරුස්නා ගතිය එන්නේ මම දැන් මෙතන කියන එකට බොහොම පරිස්සමෙන් මේක අහන්න. මම දැන් මෙතන කියන එකට හිත ගන්න තියෙන ආසාව හින්දානේ. අන්න ඒක අත්තර දාන්න. අවශ්‍ය නැහැ මුල කර්මස්ථානට එන්න. එතකොට සිතවිලි ආවත් එකයි ගියත් එකයි. මූල කර්මස්ථානයේ හිත පවත්වා ගත යුතුයි කියලා මෙතන මල් පොර අල්ලන්න යන යනකොට මොකද වෙන්නේ? අර බලු පොර වගේ අර කේනවා එහෙන් ආයි මම දැන් මෙතන ආයි යනවා ආයි මම දැන් මෙතන මම නන්තර කොහෙද දන්නේ ඊට පස්සේ එන් තද වෙලා <laughs> නැගිටලා ළඟින් එකටක් ගහලා යන්නේ කරන්න බෑනේ මේක. ඒක හින්දා පාලනය කරන්න බැරි නම් යන්න දෙන්න. බලෙන් අල්ල නවත්තන්න ඕනේ. යන්නේ කාට යන්න දෙන්න. ඒ වගේ ඒ සිතිවිලි වලට ගහගෙන යනවන පළච්චාවයි. සතියට වග කියන්නේ. මම දැන් සිතිවිලි සමගයි ඉන්නේ. එච්චරයි. මම දැන් සිතවිලි සමගයි ඉන්නේ. දැන් සතිපට්ඨාන ධනුව කාම ඒ මොකක්ද ඒකට කියන්නේ? ඒ කාමච්ඡන්දේ කියන ඒ නීවරණේ පහළ වුණාම අත්තිමේ කාමච්ඡන්දෝති පජානාති. මේක කාමච්ඡන්දේ කියලා දැනගන්න උච්චරයි. ඒක මගේ කාමච්ඡන්දේ කාමච්ඡන්දේ මම උපදවාගත් එකක් කියලා කාමච්ඡන්දි මගේ කරගන්න යන්නේ පංච නීවරණ ධර්ම මගේ මම මාගේ කරගන්න යන්නේ නීවරණ ධර්ම නීවරණ ධර්මයක්. ඉතින් මොකෝ? අපිට සතිය තියෙනවනේ. අපිට සතිය තියෙනවා. ඒකින්ද මූල කර්මස්ථානට එන්න තියෙන ආසාවත් වෙන දාලා මූල කර්මස්ථාන කඩාගෙන යන්නේ. ඒ ඔස්සේ සතිය පවත්නවා. මොකද්ද මම දැන් සිතවිලි සමගයි ඉන්නේ. මොකද කාලයක් යනකොට ඒ සිතවිල්ල පංච නීවරණ ධර්ම වලින් එකක් කියලා පැහැදිලි වඳුන ගන්න පුළුවන්. පස්සේ සතියේ නෝන වැඩුණා. අත්තර දැම්මට පස්සේ හිත ඉබේටම මෙල්ල වෙනවා. දැන් කා එක්කද රණ්ඩු කරන්නේ? අපි ඔය අවුඩුස් වලට කඹා දෙනකොට මහා කැත වැඩක් කරන්නේ. ඇද්දගෙන ඉල්ල තාරිනවා. කඹ ඇදිල්ලක් තියෙන දෙන්නේ දෙපැත්තෙන් අදින්න එපායි. ඔන්න කාපන් කියලා අත්තර දැම්මනසි මට භාවනා ඕනක් භාවනා කරනකන් සති සමාධිය ඕන කෙලෙ බීදෙන් කියලා අත්තර දානවා. ඒත් මිනිහා සතියෙන් ඉන්නේ මුකුත් වෙලා නැහැ. අපි මේ කැට පිටින් ඉල්ලන එකයි මේ ප්‍රශ්නේ. පිරිසිදු කන්නඩියක් දීලා කවුරට කිව්වොත් ඔබ මේකේ කුණු නම් බින්දුවක් ගන්න එපා කියලා ඉතින් ඉවරයි. රැයටත් බුදිය ගන්න නෑ. දැන් සිල් රකින්න ගියාම වෙන්නේ ඕකනේ. සිල් රකින්න ගියාට පස්සේ 100ට 100ක් සීල රකින්න හදනවා. මේ රෙකෝඩින් දෙන්න නම් එපා අපේ හාමුදුරුවරුන්ට. ඊට පස්සේ මහ රැයෙහිල්ල ස්වාමින්වංශ දොරට ගහනවා. ඉතින් බුදියන්නත් නෑ. පොඩි සිල් කුකුසක් මේ මේ. ඉතින් සිල් කුකුස හිත කියන එක වෙනස් වෙනවා. බොරුවක් කියුණාක් දන්නේ නැහැ. ඒ වෙලාවේ මෙහෙම මෙහෙමයි. ඒව නෙන්න මෙතන ආහාර පිළියරන්නේ මෙහෙම. එහෙම තමයි. මේක 100ට 100ක් කැට පිටින්ම දිස්නේ ගහන්න ඉල්ලුවාම යන්තම් හරි මැස්සෙක් වැහුවෝ. ඉතින් මරා ගන්න හදනවා. ඒකින්ද ඒකින්ද මූල කර්මස්ථානට තියෙන ආසාව ඒ වෙලාවේ අත්තර ගන්න. දැන් කරන්න බෑනේ. අරකට එක්ක සිහිය පවත්තන්නේ. ඒක හිත ඉබේම මෙල්ල වෙනවා. මෙල්ල වෙලා කැමති උනත් අකමැති උනත් ආපහු හිත gedර එනවා. මූල කර්මස්ථානට එනවා. ඊට පස්සේ ආපහු මූල කර්මස්ථානේ ඉන්න එකයි තියෙන්නේ. ඕක කරලා හරි ගියේ නැත්නම් චිත්තකල් ලියලා දාන්න වැඩි විස්තර සඳහා පුවත්පත් බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මගේ මූලික කමඨහන ආනාපාන සතියයි. එය උනන්දුවෙන් කරමි. දැනට හුස්ම උඩට යන විට ආස්වාස කරන විට රවුම් කැරකි කැරකි හා වතුර බින්දු උඩට යන සලිතවන ස්වභාවයකට උඩ පහත යයි. හුස්ම රැල්ලක් යා දැන ගැනීමට අපහසුයි. සංඥා ස්වභාවයක් ඇත. මෙය විදර්ශනාවද කියා සිතේ. ආස්වාස ප්‍රස්වාස අතරතුර හිතේ ඇතිවන මන්දගාමී බව නැතිවීමට අතරතුර බුදුගුණ මෛත්‍රිය කරමි. ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිවන් සුවත් වේවා. දැන් දැන් ඒ ආනාපාන සතියේ මුලින් හුස්ම රැල්ලක් කියලා ප්‍රකට වුණානේ. දැන් ඔය බෝල ඊළඟට චක්‍ර. ඊට පස්සේ කියනවා බෝල බෝල වගේ කියලා. කමන්නේ. තවත් ළඟට බලන්න. හැබැයි දැන් දැනගන්න දැන් මෙයා අර රාවණාට තියනවලු ඔලු 10ක්. කොයි ඔලුවද කියලා හොයන්න බෑනේ විදින්න ගියා. මුලින් ඔන්න උස්ම. ඊට පස්සේ කැරකෙනවලු. ඊට පස්සේ බෝලලු. ඒකින්ද තවත් බලන්න. තව මොකක් හරි එකක් පෙන්නයි. ඒ රූපේ හැටි චුට්ට චුට්ට විනාශ වෙවි විනාශ වෙවි එයා මේ අපිට පාඩමක් කියලා දෙන්න හදන්නේ මගේ හැටි මේ වගේ මගේ මූල ස්වභාවය මේ වගේ මාත් එක්ක කලබල නොකර යන් මම පෙන්වන්න මං ඉන්න ගෙදර අපිනේ මේ මෙද්දෙන් වංගු දාලා අපේ ගෙදර අර යන්න හදන්නේ ඊට පස්සේ කියනවා මේ මමලු මගේලු මගේ ආත්මෙලු අහ කියන ණය අර කොහෙද දාගන්න එපා කියන්නේ දාගන්න එපා ඒකත් එක්කම යම් තවන් ලං වෙලා බලන අඹ බෝලනේ පෙන්වන්නේ බලනවා. තවන් ලං වෙලා තව තව ලක්ෂණ පුළුවන් තරම් ලක්ෂණ අල්ලනවා. පුළුවන් තරම් ලක්ෂණ කොටු කරනවා වට කරනවා අපි කියන්නේ කැට පිටින්ම බලනවා කියලා. හාත් පසම බලනවා. ප්‍රඥාප්තිය මතක පිහිටලා හිත රඳවන්න ගියොත් ඒක සමත ඒතර ඒ ප්‍රඥප්ති ධර්ම ගිවන් ගිවි යන හැටි. ඒවා නිකන් හැව අරිනවා වගේ තමුන්ගේ ඒ මූල ස්වභාව අත්හැර අත්හැර අත්හැර තමුන්ගේ ඒ ස්වභාව ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නකොට අපිට තියෙන්නේ තව තව ලං වෙලා තව තව ලං වෙලා තව තව ලං වෙලා බලන්න. මර කියන්නේ එදා දුර සිට දුටුව ඔබ නොව මෙදා ළඟ සිට මා දකින්නේ. අන්න ඒකින්ද ළඟට ගිහින් බලන්න දුරට නම් මාර ලස්සනයි. මේ වෙහිල පෞද්ගලික අත්දැකීම. මොකද අපේ ගේ තියෙන්නේ මහපාර ඉස්සරහා. ඔද ඊළඟ ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නවක යෝගිනියක්මි. මම ආනාපාන සතියට නවක කෙනෙක්මි. පරයන්කේ වාඩි වී මම දැන් මෙතන යනුවෙන් සිතා හුස්ම ගැන බලමි. ඇතුළට ගන්නා හුස්ම හා පිටතට එන හුස්ම හොඳින් වැටහි. ඇතුළට යන හුස්මට වඩා පිටතට යන හුස්ම තේජෝ ස්වභාවයෙන් යුක්තය. හුස්ම නාසයේ ගැටෙන විට පටවි ස්වභාවයද වැටහි. සමාධිය ගැන මට තේරුමක් නැත. සමාධියේ ලක්ෂණ ගැන වටහා දෙනසේක්වා. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සමාධියේ ලක්ෂණ තේරුම් ගන්න යන්න එපා. ඒ කියන්නේ අර දැන් අපි අරමුණත් එක්ක බලනකොට දැන් ඒවේ අර දැන් මේක අහන් ඉන්නකොට මේ වැඩසටහනට සහභාගී වෙච්ච ඇන්ට පුළුවන් වෙන්න ඕනේ මේ කමටහන එයාට සුද්ධ කරලා දෙන්න. හරියට ඇහුවනම් දැන් එයාට තව තව මේ ස්වභාවික ලක්ෂණ වලට ලං වෙන්නයි තියෙන්නේ. එතකොට එයාටම තේරෙනවානේ අරක මායාවක්. අර කලින් පින්නුප් එක මිරිඟුවක්. ළඟට ගියාට අල්ලන්න බෑ ඒක. බුදුහාමුදුරු දේශනා කරනවා නහේව සච්චානි ඉදානි නානා මෙහි නානා ප්‍රකාර වූ සත්‍යෝ නොමැත අඤ්ඤත්‍ර සංඥා නිච්ඡන්ති ලෝකේ සංඥා වැරෙන්න වෙන නිත්‍ය වූ දෙයක් ඇත්තේ නැහැ තක්කංච දිට්ඨිසු ඒ අග්ගහෙත්වා තරකයයි දිට්ඨියයි අරගෙන සත්‍යං මුසායාති දොය ධම්මමාහෝ ඇත්ත බොරු කියලා දෙකක් මේ ලෝකේ මවා ගන්නවා කියලා. ඉතින් ඕක කිව්වට තේරෙන්නේ නැති හින්දා දහස් වර කියනවා ඔය නෑ කිව්වට පොඩ්ඩක් බලපන්. ඔන්න තද ගතියක් තියෙනවා. ආ තා චුට්ටක් බලපන්. තව චුට්ටක්, තව චුට්ටක්. ඇති කේල් මලක් නෑ ඒ උනාට යෝගාවචරය පිළිගන්නේ නෑනේ කිව්වට. ඒකින්ද බලාගෙන යන්න. අනිත් එක දැන් අර ජාති ගීතේ වගේ හැම එකම දානවා මම ආධුනික යෝගාවචරයෙක් මේ. ඒක ඉතින් එහෙම එකක් නෑ. ඉතින් පළපුරුදු අයගේ හැටි දැක්කහම දාන්න දෙයක් නෑනේ ආධුනික යෝගාවචරයෙන් පළපුරුදු කියලා. එහෙම දාන්න දෙයක් නෑ දැන් ඔය අපේ එක දයින්නා දෙනවා කියනවා මුන් ඔක්කොම වැරදි කරනවලු. වැරදි කරලා ඉවරලා කියනවලු අපි නම් පුතග්ජනයි සර්. අපි නම් පුතග්ජනයි කියනවා. ඉතින් ඒ සයින්නාසි කියන අහනවලු එතකොට ආ ඔයා පුතග්ජනද ආයෙනම් කවන්නේ කියලා. ඒකින්ද ආදුනිකයි කියලා කිසිම සමාවක් නැහැ. එකටම මිනිහින් මැරුවා කියලා උසාවිය නිදාස් කරන්නේ නෑනේ. එල්ලලා මරනවාමයි. ඒකින්ද මෙතකත් උසාවියක් කියලා හිතන්න වැරදි කළා නම් සමාවන්නන්නේ නැහැ. බැනලාම හරි ගහලාම රතවත් උස්සන්නේ අර ගල් තාච්චියක් තියාගෙන හිටියනම් මෙතන රත උස්සන්න කියලා ගන්න. ඒකින්ද ඒක ආධුනික යෝගාවචරයෝ කියන එක එහෙම සත්ත්ව කොටාසයක් නැහැ. ඒ වඳ වී යන තර්ජනයේ ලක්වෙච්ච જાතියක් ඒක. ඒ පළපුරුදු යෝගාවචරයත් එක්ක බැලුවම මට පෞද්ගලිකව හිතෙන දෙයක්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාහට මීට මාස 4කට පමණ පෙර සිට පවතින තත්ත්වයක් පිළිබඳව උපදෙස් පතමි. මා දිනපතා උදෑසන පැය භාගයක් සහ රාත්‍රියට පැය භාගයක් පරයන්ක භාවනාවේ යෙදෙන අතර දිනපතා ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දෙමි. ඉන් අනතුරුව නිින්දට ගිය විට පැය දෙකක පමණ දෙකක පමණ පසු නිින්දෙන් නිින්දෙන් අවදි වන අතර එය නින්දහා නොනින්ද අතර වන බව හොඳින් වැටහි. මා උදෑසන පහමාරට අවදි වන පසු දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කර ගැනීමට හැකියාවක් ඇත. නිදිමත ගතියක් හෝ අධික වෙහෙසක් හෝ කිසිම දිනක නොදැනී. මෙම తত্ত্বය සෑම දිනම පවතී. ඔබ වහන්සේ මීට පෙර දිනයකදී පැවසුවේ මෙවැනි తত্ত্বයක් සමත සමාධි අවස්ථාවක් බවය. මට මින් මිදීමට උපදෙසක් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. කලබල වෙන්න දෙයක් නැහැ. දැන් අනිත් ඒ බුදින අවස්ථාවේ දැන් මේ යෝගාවචරයාට හිතෙනවා නම් මේක සමත සමාජයක් කියලා. හරිනේ. බුදිනෙක්ගෙත් දැන් පාඩුවක් නැහැ. එහෙම අර ඒකයි උදේ ඒ කියන්නේ මේව තව සාකච්ඡා වෙන්න ඕන. පිස්සු හැදිලා දන්නේ බය කරන්න නෙවෙයි කිව්වේ. සාමාන්‍යයෙන් එහෙම වෙනවා දැන් මූල කර්මස්ථාන හුරු කළාට පස්සේ නිදාගන්න ගියාට පස්සේ නිින්ද යන්නේ ඒ ඉතින් මූල කර්මස්ථානේ මතුවලා එනවා 10ට නිදාගන්න යන්නේ රෑ එකට මිනිහ නැගිටලා දැන් ඉස්සර මම භාවනා කරද්දී දැන් ඔන්න යෝගාවචරයෙන්ගේ වේලසනම් බුදී ගන්න කෙනා මම හරියටම වේලසනම් දැන් ඔන්න බුදී නිදාගෙන හිල්ල හිල්ල හිල්ල පාන්දර මට ඇහෙන තනිකර කුටියයි නිකන් හිතන්නකො විශාල අකුණක් ගෙහුවා කියලා. මුළු කුටියයි මාවයි දෙකට කඩලා යන්නේ. විශාල අකුණ ශබ්දයකින් මාව නැගිට්ටේ වෙනවා. ඉතින් මෙහෙම එකක් මට තිබුණා. දැන් හිතන්නකො මොන බෙහෙත් වට්ටෝරු බිව්වොත් මේක හොඳ කරන්න පුළුවන් කියලා. කාටද මේක කටක් කරලා කියන්නේ? දොස්තර නෝන කෙනෙක් ගාවට ගිහින් කිව්වොත් මොන බෙහෙතක් ලියයිද? දොස්තර නෝන කෙනෙක් ඉන්නන පොඩ්ඩ අත උස්සන්නේ. උස්සන්නේ <laughs> මරණ ගතිනවද? <laughs> නිකම හිතන්නේ සමත භාවනා අධ්‍යක්ීම් වල ඒ ආලෝක සංඥා පහළ වෙනකොට ඇස් පිටින් ගාවට ගියොත් මොකද වෙන්නේ? උන් කන්නඩි ලියනවාමයි. මටත් කළා. අන්තිමට අනුරාධපුරයේ ඇස්ද මහත්තයා දුන්න මහ පොඩ ඇඟිලි බඳින්න බේදා. ඕවගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒවා අපි තකන්න ඕනේ නැහැ. හැබැයි අර ඒක වැරදි විදියට සිද්ධ වෙනවනම් ඒවේ ලකුණු තමයි මේ මොනවද උදේට නිදිමතයි උදේට තෙහෙට්ටුයි මහන්සි එහෙම ගතියක් නැත්නම් ගැටලුවක් නැහැ. ඒ තවත් ඒ යෝගාවචරයත් තොරතුරු හොයලා බලන්න මට උත්තර දෙන්න හිතෙන්නේ ඔය වගේ පැත්තකින් ඒ කියන්නේ ඒක අර නිින්ද නොයාමේ රෝගී මේ ලක්ෂණයක් නම් ඒක වෙන විදිහකින් උදේට ඒවේ ලක්ෂණ පෙන්වන්න ගන්න පුළුවන් වෙන වෙන විදිහට එක්ක නිදිමත විදිහට එක්ක කලන්තේ ආදී වශයෙන් ඒ විස්තර දැනගන්න පුළුවන් අර වෛද්‍යවරියගේ එතකොට මේ අර මේ විදිහට කරගෙන මේ බය දෙයක් නැහැ. එහෙම දේවල් සිද්ධ වෙනවා. ඒක යෝගාවචර ජීවිතේ පොදු දෙයක්. එහෙම මේ විවිධාකාර අත්දැකීම් ලැබෙන. පින්වත් ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන අතරේදී පොළොවේ পায় පටවි රූප පරංතු තියෙනවා පටවි කියලා රූපයේ වදින අතර පටවි පටවි ගැටෙන ස්වභාවය වැලිවල තද ස්වභාවය සිසිල් ස්වභාවය හොඳින් වැටහි. සතියෙන් යුතුව සක්මන් භාවනාව කිරීමෙන් අනතුරුව පර්යංකයට ඉඳගත් පසු හුස්ම දැනෙන්නේ නාසය ඇතුළත සෙලවීමක් ලෙසය. හුස්ම පිටත ගැටෙන ස්වභාවයක් නොතේරේ. මේ අවස්ථාවට පැමිණි විට ආස්වාස ප්‍රස්වාස ගැන නොබලමි. මෙය නිවැරදිද? මේ අවස්ථාවේ එන සිතුවිලි ගැන දිගින් දිගට නොසිතමි. එය සිතුවිල්ලක් බව දැන අතහරිමි. මේ ක්‍රමය නිවැරදිද? තවදුරටත් භාවනාව දියුණු කර ගැනීමට ඔබගේ කාරුණික අවවාද ලැබේවා. තවත් තියෙනවා ගරු ස්වාමීන් වහන්ස වේදනාවක් පැමිණි විට එය අතේ වේදනාවක් ලෙස මෙනෙහි නොකරමි. මෙහිදී කල යුත්තේ මෙය සිතේ ඇතිවන චෛතසිකයක් ලෙස බැලීමද. නමුත් ඒ වේදනාව පැමිණි ස්ථානයට සිත යයි. සිත ඒ කෙරෙහි යොමු කිරීම වැරදිද? නොයසේනම් කල යුත්තේ කුමක්ද? ඔබ වහන්සේගේ කාරුණික අවවාද පතමි. ඒ සබ්බම් භාවනා ආනාපාන සති ආදී කරගෙන යනකොට දැන් ඒකෙම තිබ්බා ධාතු ලක්ෂණ අර කලින් කිව්වා වගේ මෙලිකෙට යටිපතුල් ආදී බලන්නේ නැතුව අපි ධාතුව අරමුණු කරගෙන කරනවා. අර දේවල් හීන පේනවා වගේ පේනවා තමයි. පේනට අපි මේ දේවල් වලට මුල් තැන දෙන්න යන්නේ නැහැ. අපි ධාතුවටම හිත දාලා බලනවා. වේදනාදිය බලනකොට ඒ වේදනාව වේදනාවක් විදිහට බලනවා. ඒක අතේ වේදනාවද කකුලේ වේදනාවද ආදී වශයෙන් කියාගන්න යන්නේ නැහැ. එතකොට ඒ අත කියන එක මොකක්ද කියලා පිරිසිදුව බැලුවොත් භාවනා නොකර ඉන්නකොට ඔයගලන්ට අතක් තේරෙන්නේ. ඒක තනිකර අතක්මනේ. අතක් වගේමයි. කිසි වෙනසක් ඇත්තේ නැහැ. ඒකනේ ඒකට රැවටෙන්නේ. ඒ මිරිඟු වල තියෙන ස්වභාවය ඕකනේ. ඈතට පේන්නේ වතුර තියෙනවා වගේමයි. ඊට ළඟට ගියාම නැහැ. මුවාට ඕක තේරෙන්නේ නැහනේ. ඌට තිබහයි. ඌ මිදිඟුව හොයාගෙන දුවනවා. ඉතින් මූ කවදා හරි දැනගත්තොත් මම මේ හොයාගෙන දුවන්නේ මිරිඟුවක් කියලා. ඒ ඒක තේරෙන්නේ නැහැ. ඇත්තටම මට තේරෙන්නේ නැහැ කමටහන් සුද්ධ කරලා මේ පළවෙනි වැඩසටහනින්ද මෙහෙම නිමිති දන්නේ නැහැ මේ කමටහන් සුද්ධ වෙන්න ඕනේ. වෙන මොන හරි ක්‍රම තියෙනවත් දන්නේ ටිකින් ටික ටිකින් ටික මෙතෙන්ට එක්කගෙන යන. මේ කැට පිටින් ඔළුවටම ගහන්නේ මේ දේ. ඊ සජීවීව පේන එක ඊ ඝන සංඥාවකින් පෙන්눔 කරන දෙයක්. ඒක සජීවීමයි. ඒත් ඒකේ ලක්ෂණ බලනකොටයි මායාවක් කියලා අහුවෙන්නේ. ඒ අහු ඒ සජීවීව පේන ඒ මායාව චෛතසිකයක් කියලාවත් සිතවිල්ලක් කියලාවත් ඒකත් එක්ක ගනුදෙනු කරන්න යන්න එපා. අපි කියන්නේ එයත් එක්ක නම් කිසිම ගනුදෙනුවක් නැහැ කියලා. එයත් එක්ක කිසිම ගනුදෙනුවක් කරන්න යන්න එපා. අපිට පුළුවන් මෙහෙව් දෙයක් තියෙන තැනක මෙහෙම එකක් පෙන්නනවා. ඒ මමත් තාම පිළිගන්නේ අත කටබඩ කියලාමයි. ඒ වුණාට දැන් ලාවට යන්තමින් නාඩියක් වැටෙනවනේ මේ තරම් සජීවී වෙච්ච මේ ශරීරයේ තියෙන මායාත්මක ගතිය. ඒ මායාත්මක ගතිය, ඒ නිමිති ගතිය ආශ්‍රව දුරු වෙනවා කියන්නේ නිමිති අයින් වීමක් ගැන නෙමෙයි. දැන් එහෙනම් බුදුහාමුදුරුවෝ කොහොමද සරියුත් ආන්දරංග දැක්කම මේ සරියුත් ආන්දරෝ කියලා කියන්නේ? කොසල් රජ්ජුරුවන්ව දැක්කා මේ කොසල් රජ්ජුරුව කියලා කියන්නේ. නිමිත්ත හොදලා අරින එක නෙමෙයි නිමිත්තත් එක්ක තියෙන ආශ්‍රව ටික යවන්න ඕනේ. ඒකින්ද අපිට මේ පෙන්눔 කරන මේ සජීවී දර්ශනේ මේ සජීවී විදිහටම මා මට මෙච්චර සජීවී දෙයක් මවල පෙන්නනවනේ මේ ධාතු තියෙන තැන. ඉතින් මේකට රැවටෙන්නේ නැති මිනිහෙක් නිදීද? මේ උන්නේ විදිහට මේකට රැවටිලා මම මේක නේද හොයාගෙන යන්නේ. දැන් අපිට කාක්කෙක් කෑ ගන්න ඇහුනොත් ඒක තනි කරම කාක්කෙක්ගේ ශබ්දයක්මනේ. ඒ වුණාට හොඳටම කනට අවධානය දාලා බැලුවොත් කම්පන චංචල ටිකක් නේ. හිතින් බැලුවොත් දැන් එළියේ ඉන්න කාක්කව මට පේනවා. ඉතින් ඔයගොල්ලෝ ගෙවල් දොරවල් මතක් කරලා බලන්න. ඔයගොල්ලන්ට දැන් හිතෙනවා ඉතින් දැන් ගෙවල් දොරවල් පේනවා කියලා. ඔය පේන්නේ ඔයගොල්ලන්ගේ ගෙවල්ද? එහෙනම් ඔයගොල්ලන්ට හොඳ ගාණක් ඔය දෙකේ පේන කියලා. අංජනන් එළිය අරිනවා කියන්නේ. ඉහි පේන්නේ ගියේ නෙමෙයි. චිත්‍රෙ පේනකොට ගියේ කියලා රැවටෙනවා. ඒකින්ද අපි ඒ නාම ධර්ම වලට අපි තාම අපේ අපි මුරූප කර්මස්ථාන ගැන මේ කතා කරන්නේ. ඒකින්ද මේ යෝගාවචරයට ඒක ඒකී මේ අදහස ගන්න බැන්නම් ආයෙ චිට් එකක් ලියලා දාන්න නැත්නම් නැකිල්ල හරි කියන්නේ දැනගන්න පුළුවන් වේදනාව වේදනාව ඒත් මට දැනෙන්නේ අත ඇතුලේ තියෙනවා වගේ ඒ අත ඇතුලේ තියෙනවා වගේ දැනුණට මේ දෙක දෙක වේදනාවේ අතපය නැහැ ඒක පැහැදිලිද? වේදනාව කියන්නේ වේදනාව මිසක අතපය කටබඩ නෙවෙයි. අන්නේ විදිහට වේදනාව පිරිසිදුවම දකින්න. එතකොට ඊළඟට ප්‍රශ්නයක් අහවිද වේදනාව කොහෙද තියෙන්නේ කියලා. තියෙන තැන හොයන්න බෑ. කොහේ තියෙනවද කියන කවුද දන්නේ? මේක ත්‍රිමාණ කරලා හැඩසටහන් දාලා හරියට මෙතන කිව්වම ඉතින් මමයත් එතන තමයි. තේරෙනවද නැත්නම්? එහෙම වේදනාව හටගන්න තැනක් හොයන්න බෑ. ඔහේ ඉඳලා මේ කිහිල් මල හටගන්නවද කියලා හොයන්න බෑ. හැබැයි හේතු ප්‍රත්‍ය සහිතයි. ඒකයි කියන්නේ හේතුපටිච්ච සම්භූතං හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නව හේතු භංගා නිරුච්‍යති. හේතු නැති වෙලා යනකොට නැති වෙලා යනවා. ඒකින්ද අපි වේදනාව වේදනාවක් විදිහට බලමු. අර තමුන්ට සජීවීව මෙවිල පේන ශරීරාංග ඒ විදිහටම පිළිගමු. පිළි අරගෙන අපි ධාතුවත් බලමු. අන්න එතකොට අර අපිට පුළුවන් දෙක බල්ල බල්ල බල්ල බල්ල ඇත්ත මොකද්ද ප්‍රයෝගේ මොකද්ද ඒ බොරුව මොකද්ද කියලා තීරණය කරගන්න යෝගාවචරය ගොඩක් කරන්නේ දෙකම බල බල ඉන්න එක බුදුහාඳුරෝ දේශනා කරන්නේ අයෝනිසෝ මානසිකාරේ අයෝනිසෝ මානසිකාරේ විදිහට දකින්ද මේම නැති දැන් පෙන්නෝ මේක වැරදි චින්තනයක් නේ කියලා ඒක දකින්න යෝනිසෝ මානසිකාරය යෝනිසෝ මානසිකාරයක් විදිහට දකින්න එතකොට බුදුහාඳුර දේශනා කරනවා එහෙම දන්න දක්න කෙනා අමනසිකරණීයේ ධම්මේ න මනසිකරෝති. මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කරන්නේ. මනසිකරණීයේ ධම්මේ මනසිකරෝති. මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරනවා. මේක සත්පුරුෂයෙක් නැන්නම් බුදු කෙනෙක් නැන්නම් මේක ලෝකෙට හෙළි වෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන අරියාණං අදස්සාවි. අරිය ධම්මේ අකෝවිදෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මේ අවින් ඔන්නෝම කියාගෙන සෙට් එකක් කියන්නේ ආර්යව දන්නේ සත්පුරුෂය දන්නේ ඒ ධර්මෙ හික්මිලා නැහැ එහෙම කෙනා මානසිකරණීය ධම්මේ නප්පජානාති මෙනෙහි කරන්න ඕනේ මොකද්ද කියන්න දන්නේ අමනසිකරණීය ධම්මේ නප්පජානාති මං දැන් මෙනෙහි කරන්න ඕනේ නැති මොනවද කියන්න දන්නේ ඔය දෙක නොදැනේ භාවනා කළා කියන්නේ අවුරුදු 20ක් 30ක්. ඉතින් මොකද වෙන්නේ? බුදුහාමුදුරුම දේශනා කරනවා ඉතින් මේ දෙක දන්නේ නැත්නම් ඉතින් ආස්පෝෂේ වෙන්නේ යා නිවන් දකින්නේ නැහැ කියලා මං කියනවා කියලා බුදුහාමුදුරුම දේශනා කරනවා. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රය. ඉතින් ඒකින්ද අපි බලමු ඒ වේදනාව නම් වේදනාවට හිත දාලා ධාතුව නම් ධාතුවටම හිත දාලා අපි බලමු බලලා ඒ ඒ දැන් සද්ධාව දැන් අනිවාර්යෙන් ඕනනේ. ඒකින්ද ඒ මත වුණු වෙනකොට ටික ටික ටික ටික සතිය නුවණ පහළ වෙනකොට එයාට මෙහෙම සුතමේ ඥානෙ දීලා තියෙනකොට එයාට පුළුවන් වෙනවා මේක සමබර කරගෙන මගේ පාර මෙන්න මේ පැත්තෙන් වැල්ලා තියෙන්නේ. මේ පැත්ත භවයට මේ පැත්ත නිවනට. කියලා එයාට ටික ටික පාර සුද්ධ වෙනවා කියන්නේ. එයාට පාර එලි පිහෙලි කරගන්න පුළුවන්. බලන්න දැන් මේ කියන දේවල් වලින් අපිට තියෙන එකම පිහිට සතර සතිපට්ඨාන නෙමෙයිද කියලා. වෙන යන්න පාර හිතපු ගමන් ආශ්‍රයයකට අහු වුණානේ. ওই පොට්ටපාද සූත්‍රවල කියනවා චේතේ මානස්සමි පාපියෝ නිකං හරි අදහසක් ඇති කරගත්තු මහා පාපිස්ටික් වෙලා යනවා කියලා. මොකද ඊ තරම් මේ අරමුණු දිහා බැලුවහම හිතලා මතලා තීන්දුව ගන්න අත පයක්වත් හොල්ලන්න බෑ. අතක් හිල්ලුවත් අතක් හොල්ලනවා කියන තැනින් තියෙන්නේ. ඒ විදිහට. ඊට පස්සෙලු එයා මේ අபிසඤ්ඤා නිරෝධ අපි කියන සංඥා වේදිත නිරෝධය කියලා අபிසඤ්ඤා නිරෝධයට අවශ්‍ය කරන ශික්ෂණය ගන්නවා කියලා කියන්නේ නචේතයම් මින් මනත් නම් චේතනා පහල කරන්නේ. එයි මිනිහා කේස් එක දන්නවා. දැන් අපි චේතනා පහල නොකර හිටියට සැක සංකා කෝටියයි. මොකද හේතුව? ඇයි එළිය ගෙවල් තියෙනවා ළමයි ඉන්නවා ඈ මිනිස්සු කතා කරනවා එහෙනම් මේ මොනවද මේ? අපි මේ චේතනා පහල නොකර නිවන් දකින්න හදනවා මෙච්චර සජීවී ලෝක. එහෙම නෙමෙයි. ඉතින්ට යනකොට ඒ යෝගාවචරය ගොඩක් සුද්ධ වෙලා අර අර වගේ චූටි තැනකින් පටන් ගන්න. න චේතේය න ඡාබි සංකරේය. අලුතින් දේවල් සකස් කරන්න යන්නෙත් නෑ. අන්න එතකොට ඔක හරියට කළොත් බුදුහාඳුරෝ දේශනා කරනවා සෝ නිරෝධං පුසති. ඒ පුද්ගලයා ජීවිතේ පළවෙනි වතාවට Nirodhi කියන්නේ මොකක්ද? දුකේ අවසානය කියන්නේ මොකක්ද කියලා අත්විඳිනවා කියලා. එයි මේ සංඥා නිරුද්ධ කරන එකම ක්‍රමී එකම යතුරු චේතනා පහළ නොකර සිටීම ඒ ශික්ෂණයට යන්න මුල ඉඳලා ටිකෙන් ටික ටිකෙන් ටික සුද්ධ කරගෙන බණ අහලා ආයුධ ගල ගාගෙන යන්න ඕන. නැත්නම් එතන සැක කෝටියයි. යෝගාවචරය හොඳට දක්ෂ වෙන්න ඕන ඒ වගේ මහමූද මහමූදකට පණින්නේ. පීනන්න බැරි එකෙක් ගිහිල්ලා දබං ගාලා දැම්මට පස්සේ ඉතින් ඉවරයි. ආයි දවස් දෙකක් කරා ඊට පස්සේ ඉච්චරයි. එහෙම කරන්න බෑ. නැත්නම් මෙච්චර භාවනා මධ්‍යස්ථානවල කට කඩාගෙන බණ කියයිද? ඉස්සර හිටපු ස්වාමින් වහන්සේලා මේ ත්‍රිපිටක කටපාඩම් කරගෙන අරගෙන ආවේ ඇයි? ජාතක කතා පවා වලින් කියවෙන්නේ මොනවද? එහෙම හිතලා අපි අර හිත තව සද්ධාවෙන් වීර්යෙන් හයි කරගෙන අර ශික්ෂණේ අපි වේදනාව වේදනාවක් විදිහට බලමු. ඒ විදිහට කරගෙන යමු. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින්වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතන සිටිනවා සිටගෙන සිටිනවා යනුවෙන් අරමුණු කළද හුස්මද සංසිඳී යයි. දකුණ හා වම වශයෙන් අරමුණු වන අතර දකුණ යටිපතුල හා වම් යටිපතුල තුල සතිය පිහිටයි. ගමන් කරන විට ගමන් කරන බවද හිටගෙන සිටින විට හිටගෙන සිටින බවද හැරෙන විට හැරෙන බවද වශයෙන් සිත සතිමත් වේ. අරමුණු මෙනෙහි කිරීමක් නොමැත. බලා සිටීමක් පමණි. පරියංක භාවනාව මම මූල කර්මස්ථානයේ වශයෙන් වඩන්නේ ආනාපාන සති භාවනාවයි. නාසය අග නාසය අග වෙත සිත යොමු කරමි. මම දැන් මෙතන සුවසේ වාඩි වී සිටිනවා යනුවෙන් අරමුණු කළද එවිටම හුස්ම සංසිඳී ගොස් ඇත. මෙනෙහි කිරීමක් නොමැත. බලා සිටීමක් පමණි. සිත නිහඬය, නිසලය, කිසිවක් නොමැත. පෙරදී රාග, දේශ, මෝහ වශයෙන් සිතුවිලි මතුවී නැති වී ගිය අතර මේ මොහොත තුල එම සිතුවිලි පැමිණීම අඩු වී ගිය ස්වභාවයක් දැනේ. වැඩි වශයෙන් නිහඬ බව, නිසල බව, කිසිවක් නොමැති බව තුල සිත සතිමත් වේ. ඉඳහිට සිතුවිලි මතුව නැති වී ගියද එයින් සිත වික්ෂිප්ත නොවේ. සැකමතු නොවේ. කිසිවක් නොමැති තත්ත්වයක් තුල සිත සතිමත් වේ. ගත කරන ජීවිතය තුලද සෑම මොහොතකම හා සෑම කාර්යකදීම සිත සතිමත්ය. සක්මන් භාවනාව හා පරියංක භාවනාව තුලදී මෙන්ම ඇස් ඇරගෙන එදිනෙදා කරනු ලබන සෑම කටයුත්තක් තුලද සතිය පිහිටන අතර හුස්මද සංසිඳී ගොස් ඇත. මේ මොහොත තුලද හුස්ම සංසිඳී ගොස් ඇත. සිතට පහසුවක්, සැහැල්ලුවක් හා සෑම මොහොතකම සැනසීමක් දැනේ. සක්මන් භාවනාව කිරීමේදීද, පරයංක භාවනාවේදීද ධර්ම සාකච්ඡා හා ධර්ම දේශනාව කරන ලබන අවස්ථාවන්හිද හිස ඇතුලෙන් ඉහළට ඇදී යනසයක් දැනේ. මම දැන් මෙතන ඉන්නවා යන බව දනිමි. වෙන කිසිවක් නොදනිමි. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් මග නොමග පහදා දෙන සේක්වා ගැටලුවක් නැහැ ඕක තව මේ මොකක්ද ඒකට කියන්නේ භාවිතා බහුලීගත කරන්න තව තව හුරු කරන්න ඕක තව තව හුරු කරලා ඒ ශක්තිය ඒ කියන්නේ මේ ඒකේ තමුන් තව දක්ෂ වෙන්න එහෙම ඒක කියන්න කැමති එහෙම දිගටම කරගෙන යන්න කියලා උපදේශයක් විදිහට තමුන්ගේ දිනචරියාවල් වෙනස් කරන්න යන්න එපා. තමුන්ව දැනට ජීවත් වෙච්ච විදිහක් තියෙන්නේ. ඒ සාමාන්‍ය විදිහට එහෙම ඒ නානේව කනබුනේව එහෙම කරගෙන යන්න. එහෙම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න යන්නත් එපා. ඒ විදිහට ඒ තමුන්ගේ ආරක්ෂාකාරී පියවරවල් තියෙන ඒ විදිහට ඒවත් ඇති කරගෙන තව තව මේක පුරුදු කරන්න. ඒ කියන්නේ මම කියන්නේ මේ ඊ යෝගාවචරයක්. මම කියන්නේ ඊ යෝගාවචරයක්. තව තව ඒක පුරුදු කරන්න ඒක පුරුදු පුහුණු කරන්න පුරුදු පුහුණු කරලා අපි ඊළඟට එන தත්ත බලමු. අවසරයි ගෞරවනීය සාන්නංශ මගේ ප්‍රශ්නය මට මේකත් දැනගන්න ඕන දැන් මම පරයන් ඉස්සෙල්ලම සක්මන් භාවනාව කරනකොට ඒ කියන්නේ මම නිවසේදීත් මම කඩාගත්තේ නැහැ මම කෙලිම මෙතෙන්ට ආවේ සතිය වඩන්නමයි එතකොට මම මේ 2012 කලින් ආවේ ඒ ආපු ඒ ගැම්ම මම මේ වෙනකම්ම දිගටම අරගෙන ආවා මම මට ලැබෙන ආස්ථා ගත්තා වගේම මම නිවෙසේදීත් කඩා ගන්නේ නැතුව හැකි අවස්ථාවන් වල අඩු වශයෙන් එක ආරයක්වත් සක්මන් භාවනා කරලා පරයන්ක භාවනා කරනවා. එතකොට දැන් සමහර අවස්ථාවන් වලදී සක්මන් භාවනාව පැය භාගයක් කරාම ඇති කියලා හිතිලා මට පරයන්කට යන්න වෙනවා. දැන් මං පරයන්කේ පැය පැයකමාර මේ විදියට පැය පහමාර වෙනකන් ඉඳලා තියෙනවා දැනන් එච්චර ගොඩක් ඉන්නේ නැහැ පැය දෙක ඒ වගේ තමයි වැඩියක්ම ඉන්නේ එතකොට ඒක ඉන්න කාල සීමාව මට ඉන්න ඉන්න වෙනවා මම ඉන්නව නෙවෙයි මට ඒක වෙනවා ඉතින් ඒ තුල දැන් අර ඒ කාලය වැඩ කිරීම සම්බන්ධයෙන් උපදේශයක් දෙන්න ස්වාමීන් වහන්සේ කොච්චර වෙලා හිටියොත් ඇද්ද ඒ ඉන්න පුළුවන් එක ඉන්නද? එහෙම කියලා නෑ. පණ තියෙනකන් හිටියක් කමක් නෑ. දිගටම. ඉන්න පුළුවන් නම් ඕන තරම් වෙලා ඉන්න ගැටලුවක් නැහැ. ඒක තව ශක්තිමත් කරගන්න. ශක්තිමත් කරගෙන යුද්ධෙට ලෑස්තුනාට පස්සේ බහින්. තව ශක්තිමත් කරගන්න. තමුන්ට ඒ කියන්නේ දැන් සමහර යෝග සමහර ගුරුවරු උපදෙස් දෙනවා ආහා පැයකට වඩා සක්මන් කරන්න එපා. පැයට වඩා පරියන්ක ඉන්න එපා. ඉතින් මම දන්නේ ඇයි කියලා කියන්නේ. එක එක්කිනාට එහෙම ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. ඒත් මගේ පෞද්ගලික මතේ පුළුවන් නම් tamunට ප්‍රශ්නයක් නැන්නා. අර කියන්නේ my car my pet. තෙලුත් මගේ නා. කාර් එකත් මගේ නා. අනිත් එකාට මොකෝ? ඉන්න පුළුවන් නම් ඉන්න එකයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉඳලා තව තව ඒක පුරුදු පුහුණු කරන්නේ පුරුදු පුහුණු කරලා අපිට පුළුවන් ටික ටික ඒ දේ මතුවෙන විදිහ බලලා ඒ පැතිවලට හරවන්න පුළුවන් එක්ක සමත පැත්තට හරවන්න පුළුවන් එක්ක විපස්සනා පැත්තට හරවන්න පුළුවන් තාම එක වැඩෙන හින්දා තාම වැඩෙන අවදී හින්දා මොකාටද එන්නේ කියලා හොයන්න බෑනේ අපි කියන්නේ මියා පොල් පැලේ කන්න දෙන්නේ එමන් නැත්නම් කොස්පලේ කන්න දෙන්නේ කියලා හොයන්න බෑ. හරක් මෙහෙම ගානට මැද්දට එන්නේ. ආපු ගමන් බග් ගාලා කොයි කනවද කියලා හොයන්න බෑ. දැන් මේ වාහනේල යනකොට පාරයිනේ හරක් ඉන්නවා. ළඟට එන්නකන් ඉදිරිය බග් ගාලා පාරට වයින්. ඉතින් ඈත හරක් එනවා දැක්කහම වේගය අඩු කරලා පොඩ්ඩක් ෂේප් කරගන්න ඕනේ මූ පැන්නොත්. ඒ අපිට හොයන්න බෑනේ. ඒ උගේ ගතියනේ. කොහිට පණීද කියලා හොයන්න බෑ. ඒක හින්දා තව ඒක භාවිතා බහුලීගත කරන්න භාවිතා බහුලීගත කරලා ඒ එන විදිහට අපි ඒවා සාකච්ඡා කරගමු. ඒ කියන්නේ අසරණ කරනෝනේ මේ මං හදන්නේ මේ ස්වභාවික පාර ස්වභාවික විදිහටම අරගෙන යන්න. නැන්න මට කියන්න බැරි වම් දකුණ එන දැන් ඔයා වම් දකුණ බලලා නැහැ. ආනාපාන සතිය තද බුරුල් බලලා නැහැ. මෙතන ඒ මොකක් කරලා නැහැ කියලා. එහෙම ඒ විදිහට දාන්න නැතුව දැන් ස්වභාවිකව ගිය පාරනේ. ස්වභාවික වෙලිච්ච එක මට ඕනේ දැන් මේ කොහාටද යන්නේ කියලා බලන්න. ඉතින් පාසකම්මට අයිතියක් තියෙනවා. ඔබ කියන එක මට හරියන්නේ මට ගිහින් වෙන කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. ඊවට කිසිම බාධාවක් නැහැ. මම කියන්නේ මගේ පෞද්ගලික මතය. ඒ පෞද්ගලික මතය කියද්දි මම කියනවා මේක මගේ පෞද්ගලික මතේ මම කැමති මේ ස්වභාවික පාර කොහෙන්ද අවසන් වෙන්නේ කියලා බලන්න. උපාසකම් මට කැමති නම් මේක වෙනස් කරලා බලන්න ප්‍රශ්නයක් නෑ. එහෙනම් මම දැනගැනීම සඳහා කියන්නම් ස්වාමීන් වහන්සේ මම 2012 පළමුවෙන් ආවේ. ඉතින් ධම්මජය සමින්නාංශකෙන් කමඨහන් සුද්ධ කර ගනිමින් පැමිණි ගමනක් මේ. ඉතින් ධම්මජය සමින්නාංශ දීපු උත්තරේ ගෞරවනීය ඔබ වහන්සේ දීපු උත්තරේ සමානයි. ඒක අහනකොට මට කිව්වේ මේ ඇඟට ඉඩ දෙන්න කියලා. ඇඟට ඉඩ දීලා පුළුවන් තරම්. ඒ කියන්නේ සක්මන් භාවනා කරනකොටත් ඇඟට ඉඩ දෙන්න. ඒ ඇති කියලා හරි කියලා සංඥාවවම පරයන්කට යන්න කැමැති තරමක් ඉන්න. කියන එකම තමා දුන්නේ. ඇති අන්තා. වහන්සේ මේක පියන්දම් මේරුණා. දැන් මගේ කාඩුත් ඉවරයි. ඊට පස්සේ මෙතන මේ අම්බණ්ඩිත් එක්ක යුද්ධ කරන්න වෙනවා. ඇයි ලොකු හාමුදුරුවෝ තව එකක් කිව්වේ. ඉතින් ඔය සූත්‍ර පොත්වල තියෙනවා. සම සමහරු කියනවලු මේ කාටද? බුදුහාමුදුරුවෝ මෙහෙම එකක් කිව්වා. නෑ ගෝලයක් කියනවලු. යා බුදුහාමුදුරන්ගේ ගෝලයා දෙන්නම් මේ විදිහටම පුරා කිව්වේ නැත්නම් මම ලැජ්ජ කරනවා කියලා ඊට පස්සේ බුදුහාඳුරෙන් අහනලු වාසනාවට බුදුහාඳුරන්ට අභිඥා තියෙනවනේ. බුදුහාඳුරෝ අර විදිහටම කියනවලු. ඒකින්ද මන්නම් කියන්නේ මගේ හොඳ ග්‍රාහකෙක් ලබලා තියෙන්නේ ඉතින්. ඔහොම කරගෙන යා. මින් සිද්දෙනවා මගේ කාඩ් එක බේරුවා. තේරුවා සන්න සයන්ස දීගාවේ. ආ මිතා ප්‍රශ්නයක් තියෙනවා. කවුද දන්නේ ප්‍රශ්නය මම ඒකටම අහන්නම් එකහු කළ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ඉතුමී කිව්වා සතිය වඩන්න සමාධි වඩගෙන තමයි යන්නේ කියලා. මොකද? ඉතින් ඉතුමී කිව්වා කොහොම හරි සතියයි සමාධිය වඩාගෙනම තමයි මෙතනින් යන්නේ කියලා කිව්වා. අපි කොච්චර පැය ගණන් භාවනා කරත් පෙර ආත්මයේ කිසියම් අකුසලයක් කරලා තියෙනවා නම් ඒක නිසා නිවන කරා යාමට බැරි බවක් සමහර වෙලාවට මම ඒ කියන්නේ ගැන අහලා තියෙනවා. සමහර අකුසලයක් නිසා කොච්චර පින්කම් භාවනා මේ භවයේ කරත් යන්න බැරි බව මට ඒක පොඩ්ඩක් දැන් මම දැන් මෙතන කියන එක හිත ගන්න බැයි නම් උන් දැන් නිවන් දකින්න බෑ තමයි. ඒක කරන්න බැරි කෙනෙක් අත උස්සන්නේ. එහෙනම් ඉතින් සෝරි. ඕන කෙනෙකුට පුළුවන්. මම දැන් මෙතන කියන එකට හිත ගන්නවා කියන්නේ මිනිහා සතිය ආරම්භ කළා කියන එකනේ. මම දැන් ඔය ත්‍රි හේතුක ප්‍රතිසන්දි කුයි අප්පා හොයන්නේද රට මීහර උපාදිත් අරගන්නවා. දැන් උපාදි අරගෙන කතිකාචාරවරු විච්ඡය මහාන වෙලා කියන ගොම් මීහරත් අකතිරු කතා එව්වහම මුන්ට උපාදි දුන්නේ කවුද කියලා හිතෙනවා. නේ මම කියන්නේ ඇයි එහෙම වෙන්නේ? අපි හිතනවා ඉගෙන ගන්න පුළුවන් මනුස්සයෙට බුද්ධිය තියෙනවා. කොහොමද මේව හොයන්නේ? හොයන්න බෑනේ. මේ ප්‍රායෝගික ඇත්ත. ඉතින් උත්‍රි හේතුක කතා. ඔය පාරමිතා කතා මේක මේ යෙදෙන්නේ නැති නිකන් අර වචන නෑ කියන්නේ. මේකේ අර යෙදෙන්නේ නැති නිකන් ඔහේ අර කරෝල වෙවි ඉන්න අයගේ කතා මිසක්. එහෙම කීයැත්තොත් ඉන්නවා පැවිද්දොත් ඉන්නවා. ඒක හින්දා කරලා බලමු. කරලා බලමු කියන්නේ මම දැන් මෙතන කියන එකට සතිය ගන්න පුළුවන් නම් තමුන්ට ඒක පැහැදිලිව තේරෙනවනම් ඒක අපිට පුළුවන් දීර්ඝ වශයෙන් වඩ아가ගෙන යන්න. ඒකට කිසිම බාධාවක් නැහැ. අපිට පුළුවන් පොතක් කියවල බලලා නැත්නම් වෙන මොකක් කවුරු හරි කියන මේකට හේතුක නැද්ද දන්නේ මේ. ඉතින් මොකක් කරගන්න හම්බ වෙන්නේ දැන් ඔය දොස්තරලා බෙහෙත් දෙනකොට ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා. කවුද දන්නේ මුන් මේ විභාග පාස් කළාද නැද්ද කියලා? ඉංග්‍රීසි අකුරු ගොඩාක් තියෙනවා. මොන අප්පද හොයන්නේ තේරෙන්නේ නැහැ. ඒත් අපි හොප බල බල ඉන්නේ නැහැ නරු බිහින් ගත්තා ඌට හොඳ වුණා. ඉස්තරේ නම් බෙහෙත් දෙන දොස්තර කෙනෙක් ඉන්නවා ගියා වැන්දා ගත්තා වෙන්නේ. බිව්වහම ලෙඩෙත් හොඳ වෙනවා. ඉතින් යා උපාදිය කළාද නැද්ද පාමසිකාරයේද්ද කල්ලතෝණිද ඉතින් ඌව ඔහේ හිටිය ලෙඩ හැදිලා මැරෙනවනේ. දැන් ඌව මේ ආත්මෙදි හොයලා ගොඩ දාන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. මම මහත්තයාට ප්‍රශ්න වගේක් කියන්න පුළුවන් නම් හොයලා මටත් කියන්න පින්පව් කුසල් අකුසල්. මස් මාළු කෑවහම පව් සිද්ධ වෙනවද පින් සිද්ධ වෙනවද? මලගී ඥාතියින්ද පින් දෙන්නේ කොහොමද? එතනින් ගියාම තව මොකක් හරි තියෙනවා. ආත්‍රි හේතුක දි හේතුක ભેදේ හොයන්නේ කොහොමද? අ උන්නෝ වගේ ප්‍රශ්න වගේක් තියෙනවා. පුළුවන් නම් මේකට මේ උත්තර ටික හොයලා මටත් කියන්න. මේ කල්ප විනාශ වෙනකන් හෙව්වොත් හොයන් හම්බෙන්නේ 10කින් හෙව්වොත් 10 10 උත්තරයක් කියන්න. ඉතින් මොකද කරන්නේ? අවුවිච් එකක් අහලා මේක කරනවා මිසක් තම්බල විල දෙනවා නම් මස් උනාම මොකෝ මාළු උනාම මොකෝ ගිලින්නේ නැද්ද? හැබැයි මෙහෙනම් ඒව නෑ. වැරදිලා හුණෙක් වෙන්නොත් තමයි. ඒකින්ද ඔහොම කරගෙන යන් ඕව මේ තනිකර මාර පාශික ධර්මය. කෙරෙන පැත්තට නෙමෙයි. නොකරෙන විදකමට කොහොඳුරු තෙල් කොච්චරද ගහ කොහොඳුරුවන්ගේ තෙල් නෑ. ඊ තෙල්මයි ඉල්ලන්නේ. දෙක්කනේ පළවෙනි දවසේ අහපු ප්‍රශ්න ටික ආත්මය සහ අනාත්මය අතර යෝනිසෝ මනසිකාරයේ දෝලණය වෙනනේ බුදුම්මේ ඕකට උත්තර හොයන්න පුළුවන්ද කියන්නේ මේ කල්පෙට දැන් ওই ප්‍රශ්නේ දව කමකුත් නෑ මේක මේක හින්ද ඒක හින්ද අපි කරගෙන යන් ඕවා වෙන ඉච්චර හිතන්න එපා ඕවා උත්තර හොයන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි අපි ලබාගත් මනුස්සාත්ම භාවයේ විනාශ කරන ප්‍රශ්න සතියේ උපකාරිනේ සමාධි උපකාරිනේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එකකටවත් ওই ප්‍රශ්නේ උපකාරන්නේ විනාශේටමයි. ඉතින් අර එහෙම ඉන්නවා මේ කට්ටියක් ඒ විනාශකාරී ධර්ම මතු කළම කියන. ගිහියත්ුත් ඉන්නෝ පැවිද්දුත් ඉන්නෝ. ඒක පුදුම අභාග්‍යයක් ඉතින්. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පිළිබඳව කකුල ඔසවනවා යවනවා තබනවා ලෙස මෙනෙහි කළ පසු කකුල ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරමි. මෙසේ විනාඩි 45ක් පමණ කාලයක් කළ පසු මට දැනුනේ වයින් කළ බෝනික්කුගේ කකුල් දෙකක් ලෙසය. එමෙන්ම ව්‍යායාම කරන මැෂින් එකක දුවන කකුල් දෙකක් ලෙසය. ඉබේ ක්‍රියාත්මක වන එම ඒ කකුල් දෙක ලෙස මා බලා සිටියෙමි. සහැල්ලුය. මෙහි මෙහි වරදක් ඇතොත් පැහැදිලි කර දෙනසේක්වා. ඒ කියන්නේ සක්මනේ තොරතුරු මදි. ඒ කියන්නේ ඕනකමින් බල්ල නැහැ. ඒ කියන්නේ ඒකේ බැලුවහම මොනවද පෙනුනේ කියලා කියන්න ඕන. මොනවද තමුන් දැක්කේ? තද ගති, බුරුල් ගති, උණුසුම් ගති, වේදනා. මෙතන අනන්තවත් දේවල් තියෙනවා. එයා බලලා තියෙන්නේ එක පැත්තයි. අර චිත්‍රය විතරයි බලලා තියෙන්නේ. ඒක හින්දා තව ලං වෙලා බලමු. තව ලං වෙලා බලලා එතන තියෙන දේවල් බලන්න. තියෙන දේවල් බලලා වර්තාවට එකතු කරන්න මම අඩිය තියෙනකොට මට තද ගතියක් දෙනවා. බුරුල් ගතියක් දෙනවා. ඔසවද්දි මෙහෙම මෙහෙම දෙනවා. තියද්දි මෙහෙම මෙහෙම දැනුණා කියලා ඒ දැනෙන තොරතුරු ටිකට හිත දාන්න. එහිම අර ඒ සක්මන හරියාගෙන ඉනකොට තියෙන ලකුණු තමයි මම කියන්නේ භාවනා කළා නෑ කියලා. ඒ සක්මන ඉබේ කෙරෙන්න පටන් ගන්නවා නිකන් කමු ගන්නව නෙමෙයි නිකන් කෙරෙනවා වගේ. මේ භාවනාව කෙරීගෙන යන වෙලාව ඒත් ඉතින් මට දෙන්න අර බුරුමේ තියෙන පුරුද්ද මං ගුටි කාපු හැටියෙදමනේ මං අනිත් එකටක් ගහන්නේ. මමත් ওই බයිලෙම ගිහින් බීලින් සියාඩෝට කිව්වා. කියන උඹ මොනවද දෙක්කේ කියපන්. මොන කරදරයක්ද මේක? මේ ෂෝක්කීට සක්මනත් යනවා. මේ දෙක්ක කෙහෙල් මලක්ම අහනවා. ඊට පස්සේ දෙන්නම්කෝ කියලා කියන්න පටන් ගත්තා 18 කඩලා. ඊට පස්සේ කියනවා රිපෝට් එක කොට කරන්න රිපෝට් රිපෝට් එක දිගේ වැඩි මේ ආදුරට කියන්නේ රිපෝට් එක කොට ගන්න කියලා. ඉතින් මම රිපෝට් එක කියනකොට ගුරුවරයා බුදි. ඉතින් මොකද කරන්නේ? ඉතින් අපි දාමු බලමු මේකේ ලක්ෂණ අල්ලමු. එහෙම නැති වුණොත් මේ කියන්නේ මම කතා කරන්නේ විපස්සනා පැත්තේ. ඒ තමුන්ට මොනවද පේන්නේ? තමුන්ට මොනවද දැනෙන්නේ? ඒ දැනෙන ඒ කියන්නේ මම උපදෙස් දෙකක් දෙන්න මොනවද දැනුනේ දැනිච්ච දෙයට මොකද උනේ? ওই විදිහටමයි මටක් ගෑවේ. මොකද්ද දැනුනේ? දැනිච්ච දෙයට මොකද උනේ? ඔන්නේ දෙක වාර්තා කරන්න. දැනිච්ච ටිකයි දැනිච්ච දේවල් වලට මොකද උනේ කියලා. හොඳයි. ප්‍රශ්න අවසන් ස්වාමින් වහන්සේ. වෙන වාචික ප්‍රශ්න තියෙනවද? සමහස ඊයේ දේශනා කිව්වා මේ පොඩි හාමුදුර කෙනෙකුයි ලොකු හාමුදුර කෙනෙකුයි කතාවක්. මට දැනගන්න ඕනේ කමටහන් ගද්දී එතන අපි බලන්න ඕනේ එක්ස්පීරියන්ස් ඒ කියන්නේ අත්දැකීම්ද නැත්නම් ප්‍රඥාව තියෙන එක්කෙනෙක්ගෙන්ද කියන එක මොකද ඔබතුමා කිව්වා එතන ලොකු හාමුදුරුව විනය ගැන පොඩි හාමුදුරන්ට කියලා දෙන්න පොත් ඇවිස්සුවා කියලා පුස්තකාලේ. එතන පොඩි ආන්දරෝ ගැන තමයි ගොඩක්ම ප්‍රඥාව ගැන මට පැහැදිලි වෙන්නේ. මේ ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. මෙහෙමයි මහත්තය. මම අර කලිනුත් කිව්වේ ඒකනේ. උගන්නන එක මොකාද කියලා කොහොමද හොයන්නේ? සෝවාන් වුණාම විශාල අන්තට්ටුවක් එනවනම් කහපාට අන්න එතකොට කහපාට අන්තිම මිනිස්සුන්ට කීතේකි සෝවාන් වෙලා කියලා. එහෙම කියන්න බෑනේ. එහෙම කෙනෙක්ව මෙයා අධ්‍යක්ීම් සාහිත්‍යද අධ්‍යක්ීම් රහිතද කියලා හොයන්න බෑ. පොඩි ස්මෙල් එකකින් අල්ලන්න පුළුවන් ඒ 100ට 100ක්ම මෙයා නිවන් දැකලාද නැද්ද කියලා ගුරෙක් වෙන එහෙම ලීසින් බැහැගන්න බෑ. අනිත් මිනිහා සෝවාන් වෙලාද නැද්ද කියලා කියන්න නම් හොයන්න නම් අහන මිනිහා සෝවාන් වෙලා ඉන්නම ඕන. නැතුව කොහොමද මේක හොයන්න බෑ. ඉතින් අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න තමුන්ට වඩා දශමයක් හරි ඉදිරියෙන් ඉන්න මිනිහෙක් ආශ්‍රය කළොත් තමුන්ගේ ගමනට හොඳයිනේ. එතකොට මේ මිනිස්සයා ඒ දශමී එක් කරගෙන යනවා. එතකොට අන්නේ වගේ තමුන් හැමතිස්සෙම බලන්න තමුන්ට වඩා සීලෙන් වැඩි, ගුණයෙන් වැඩි, ප්‍රඥාවෙන් වැඩි සමාධියෙන් වැඩි කෙනෙක් ආශ්‍රය කරන්න 100ට 100ක් පිරිසිදු බුදු කෙනෙක් හොය හොය ඉතින් හොයාගන්න බෑ බුදුරු නෑනේ. දැන් මේ රහතන් වහන්සේලා කියලා සමහරු ඉන්න. හිත ගේනික එක පැනලා ගියා කියලා දැන් මොකද කරන්නේ? එයාමතුරු ඉන්නකම් කිව්වේ බොරුද? එක හාමුදුර කෙනෙක් කාමාදීනව ගැන රැයිලි ඉඳන් බණ කිව්ව පහුවිද උදේ පැනලා ගියා. මේ මං ගිහි කාලේ ආපු කතාවක්. බෞද්ධය කියලා බණ කිව්වේ. මේ බණ කතාව ඇහුවාම කී දෙනෙක් හිතන්නේ නැද්ද මේ හාමුදුරු මොනතරම් දක්ෂයිද්ද නුවණකාරීද්ද කියලා. යන්න බලාගෙන තියලා තියෙන්නේ. <laughs> ඒකයි මම කියන්නේ හොයන්න බෑ. දැන් හිත මම ඉස්සරන වනේ නෑ. මොනවා වුණාද කින්ද මන්ද නෑ ආරංචියක් කෙනකොට ටවුන් එක ස්විප් විකුණ විකුණ හිටියොත් <laughs> ඒගොල්ලෝ මට ගායිදා මූ අපිට කියමු දේවල් දැන් මොකද කරන්නේ? කොහොමද හොයන්නේ? හොයන්න බෑ. පරණ කර්මයට ගුණෙක් අහු වුණොත් ඉතින් ඔය ඉස්සර මිනිස්සුන්ට බොරු කියා දීලා රවට්ටලා මෝහෙට වට්ටලා මම්මුලා කළාම ඉතින් tamunට සමහර විට කර්ම විපාක විදිහට හොඳ ගොම්බෝරුවකින් ගමට හංගන්න හම්බුයි. ඌ වැඩිච්ච වලේ අලුත් වෙනවා වට්ටනවා. ආයි මේ කපකට ගොඩ එන්න හම්බ වෙන්නේ. ඉතින් දැන් වෙන්නේ ඒක දන්නේ පොඩ්ඩක් පරිස්සමයි. ඒකින්ද පොඩ්ඩක් නුවණ කල්පනා කරන්න බුදුහාඳුර කියනවා සම්මාදිට්ඨියට කාරණා දෙකයි. එකක් පරතෝච ගෝසෝ. තව කෙනකින් බනහලා තියෙනවා. දෙවෙනි කාරණේ අජ්ජත්න යෝනිසෝ මනසිකාර. තමා වශයෙන් නුවණින් මෙනෙහි කරලා තියෙන්නත් ඕන. ගුරා මොක කිව්වා තමුන්ට නුවණක් තිබ්බොත් විතරයි අර ගුරුවරයා ප්‍රායෝගික අධ්‍යක්ීමෙන් කියන එක ටක් ගාලා අල්ලගන්න පුළුවන් වෙන්නේ. සමහර විට තේරෙන්නේ නැත්නම් එතෙන්දී ශ්‍රද්ධාවත් උන වෙනවා. 100ට 100ක් ඉරක් ගහලා ගොරික්කම අනින්න කිව්වොත් කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද විපස්සනාව ටික කාලයක් කරනකොට එකටම එපා වෙන්නේ ගුරුනාථය. සහ tikai. ආයි දෙකක් නෑ. ඒ මුගින් කිසිම ගැළවිල්ලක් නැහැ. කාලසටහන් කරපියව කියනවා, බනිනවා, කමටහන් වාර්තා උදේ 3 වාරේ දැන් 9 වෙනකන් තුපි පොල් ගෑවද කියලා අහනවා. මේකෙත් මෙලුව රහක් නැහැ, තේරෙන්නෙත් නැහැ. අනිත් හාමුදුරුවෝ මෙහෙම බණක් කියනවා. ඒක නම් ඊට පස්සේ හොඳට තේරෙන්න පටන් ගන්නවා මේ අනිත් බණ. ඊට පස්සේ ඉතින් ඉවරයි. කවදාද මම මේ ගුරුවරයා ගාවට යන්නේ? ඒ ගුරුවරයා ගාව ටික කල කෙනෙකුට ඒකත් එපා වෙනවා. අර අත්ින් අත්තර වයින් පුරුල්ලා දෙමීනසී වගේ වැඩක් වෙනවා බොරුව හරි කමන්නේ. ලොකු සයින්නාන්සේ කියනවා බං අඟුලි මහල වුණා. එක දිගටම මිනිමරු බෙහින්දනේ බුදුහාමුදුරුවෝ ආවේ. ඌ මරණවා කිව්වහම නිකන් මරුවනේ විනස් වார்த்தාවක් තියෙන සයි. මරණවා මරණවා මරණවා මරණු අන්තිමට අම්මවත් මරන්න දෙනකන් බුදුහාමුදුරුවෝ. ඒකින්ද අපිට දැන් මිනි මරන්න අවශ්‍ය නැහැ භාවනා ක්‍රමයක් තියෙනවා දිගටම කරගෙන යන්න. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක හරි අනුකම්පා කරලා ඒවි අර නිස්සරණ වනේ අර හාමුදුරන්ගේ ලනු කාලා මුම්මි <laughs> මුම්මි ගත්ත උස්සායට මුංග නිවන් දක්වන්න ඕන කියලා බුදුහාඳුර ගෙදෙට්ට එල්ලරේ තට්ටු කරයි. ඉඳ කරගෙන යන්න. හොඳ අපි ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. අපි පහට ධර්ම දේශනාවක් හම්බ වෙමු. එදගන් සීල දිනාට තෙරුවන් සරණයි.